විශාකා මහත්මිය පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ යක්ෂණ බොහොම පිං ඔබ වහන්සේගේ දේශනාවේ අර උපක්‍රමශීලීව මේ ඒ කියන්නේ අපි කරපු හොඳ කර්ම වලට අවස්ථාව ලැබෙන්න ලබා දෙන්න ගැන කියපු එක ඉතාම වැදගත් අපිට නේද? ඉතින් ඒ කොටස මට හිතුණා ඉතින් මට පොඩ්ඩක් අර මේ අපි සතර සතිපට්ඨානෙන් ඉන්න එක එකේ වැදගත්කමත් අර ඔබ අහස කිව්වා වේදේශනා කළා වගේ කරුණා මෛත්‍රී වගේ භාවනා මොකක් හරි හිත පිරිසිදු අරමුණක යොදවාගෙන හිටීමේ වැදගත්කම එතකොට අර මේ පුණ්‍ය කර්ම වලට මේ පරිසන්දෙන් අවස්ථාව ලැබෙනවනේ. ඊගෙන පොඩ්ඩක් සාකච්ඡා කරනවා නම් හොඳයි කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ කියන්නේ දැන් අපි සතිපට්ඨානෙ ප්‍රගුණ කරනවා වගේම අපිට අර වගේ ප්‍රාර්ථනා ගොනු කරගෙන සැලසුම් හදාගන්නට ඕන ඒ අදාළ කුසල කර්මයන් ඉස්මතු වෙන. ඉතින් ඒක අපි සිහිපත් කළා ක්‍රම දෙකකට කර්ම මතු වෙනවා ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාක හැටියට මතු වෙන්නේ අපට දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක ආදී සුගතියක උපදිනවා කියන්නේම ගති සම්පatti ඇති කරනවා කියන්නේම ප්‍රතිසන්දිපාක. එතකොට එහෙනම් ප්‍රතිසන්දිපාක ඇති කරන්න මරණාසන්න අවස්ථාවේදී අපිට කුසලය සිහි වෙන්න. එතකොට මේ කුසලය සිහි කරගන්න අපි වෙනම පුහුණු කරලා තියෙනවනේ. ඒක තමයි අපි නිතරම කියන්නේ මරණාසන්න මොහොතේදී හිත සකසා ගැනීම කියන එක මැරෙන මොහොතේ විතරක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. කල්ැතුව තමන් හිතලා තියෙනවනේ මේ භවය තුල මට සෝවන් ඵලයටවත්පත් වෙන්න බැරි වුණොත් මම කොතනද උපදින්නේ? ඒ උපදින්න කියන එක ගැනත් අපි තැති ගන්න ඕනේ මේ භව සම්පත් පතන්න කියන කතාවක් නෙමෙයි. අපි අරහත්ත්වයටපත් වෙන තෙක් කැමති වුණත් නැතත් අපි උපදිනවා. ඉතින් සෝවන් ඵලයටපත් වෙලා හිටියොත් ගති නියත නිසා දුගතිය උපදින්නේ නැහැ. ඉතින් සෝවන් ඵලයකටවත්පත් වෙලා නැත්තම් ඉපදීමත් ස්ථිරයි. උපදින්නේ කොහෙද කියලා නිශ්චයක් නැහැ. අන්නේ අවදානම වෙනස් කරගන්න තමයි අර සෝවන් ඵලයකටවත්පත් නොවි මිය ගියොත් මම කොතනද උපදින්නේ කියන එක ගැනත් අපි යම්ක් හිතලා තියෙන්න ඕන කරන්නේ ඒ වගේම ඒ සුගතියක උපදින්න අදාළ කුසල් අරමුණක් මම කොහොමද මරණාසන්න මොහොතේ සිහි කරගන්නේ ඒකට ඒකට මනස පුහුණු කරන්න ඒක ප්‍රාර්ථනාවක් හැටියට නෙමෙයි ඒක චිත්ත අධිෂ්ඨානයක් හැටියට. මම හදිසියෙන් මිය ගියොත් සෝවන් ඵලයටවත්පත් නොවි මිය ගියොත් මෙන්න මේ කුසලයයි මම සිහි කරන්නේ මේ බඳු තනකයි උපදින්. සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ ඒව අදාළ නැහැ කොහොමත් අපි සුගතිය උපදින්. කොහොමත් අපි ආර්ය මාර්ගයට යොමු වෙලා ඉවරයි. ඒ නිසා ඒ අපි කරගන්න ප්‍රාර්ථනා සෝවාන් ඵලයට බාධාවක් නෙමෙයි. නිවන් දකින්න බාධාවක් නෙමෙයි. අපි ප්‍රාර්ථනා කරන්නේ එතනට ය아가න්නට නොහැකි වුණොත් විකල්ප ක්‍රමයකට අපේ ඇදවැටීම වළක්ව ගන්න. ඉතින් එතකොට ඒකෙන් තමයි අර ප්‍රතිසන්දි විපාකය. උප්පත්තිය ලැබීම සඳහා කුසල කර්මයේ සහදායකත්වය අපි ලබා ගන්න. ඊට පස්සේ ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ ඉපදුනාට පස්සේ මැරෙන අවස්ථාව දක්වා අපට ලැබෙන ප්‍රතිඵල. එතකොට ඒ ප්‍රතිඵල සත්පුරුෂ මව්පියෝ ලැබෙන්න ඊළඟට සත්පුරුෂ සහෝදරයෝ ලැබෙන්න විවාහ වෙනවා නම් සත්පුරුෂ බිරිඳක් සත්පුරුෂ සැමියෙක් ලැබෙන්න සුදුසු ප්‍රදේශයක වාසය කරන්න ඊළඟට අපිට දිවි පවත්වන්නට සුදුසු රැකී ආරක්ෂා ලැබෙන්න දෙවි මිනිසුන්ගේ සහයෝගය ලැබෙන්න අන් අයගේ උදව්පකාර ලැබෙන්න නිරෝගී කයක් ලැබෙන්න අනිත් අයට අතපාන්න නැතුව යමක් කමක් ඇතුව ගුණධම් වඩ아가න නිදහසේ ජීවත් වෙන්න අනිත් අයගේ බාධා කිරීම ඇති නොවෙන්නට ඉතින් මේ හැම දෙයක්ම වෙන්නට අපට කුසලය. ඒක අපි පුංචි කාලේ ඉඳලා දහම් පාසල් යන කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙන ඒවට කියන්නේ උපස්තම්භක කම්. තව තියෙන උපපීලක උපපීලක කියලා කියන්නේ පීඩා කරනවා. ඒ ඒ අකුසල කර්ම මත. ඉතින් අපි සැලසුම් කරගන්නට ඕන උපපීලක කර්ම මතු නොවි උපස්තම්භක කර්ම මතු කරගන්න. ඉතින් උපස්තම්භක කර්ම මතු වෙනකොට තමයි අපිට පුළුවන් වෙන්නේ හොඳට ඒ ಗುಣධම් වඩන මගෙන් පිරෙහෙන්න නැතු යන්න. හැබැයි තව පැත්තක් තියෙනවා උපස්තම්භක කර්ම වලින් අපට සහයෝගය ලැබෙනකොට අපට යන්නේ කොහෙද කියලා නිනව නැති වුණොත් අපේ පැතුම සිහි වෙන්නේ නැත්තම් අපි ಗುಣධම් වඩන්න ඕන කියලා සිහි වෙන්නේ නැත්තම් කුසල විපාක ලැබෙන්න ලැබෙන්න ඒ පුද්ගලයාට වෙන අනර්ථය මෙච්චරයි කියලා කියලා නිම කරන්න බෑ. ඒ නිසා ප්‍රඥාවෙන් තොරව සිහියෙන් තොරව සැප විපාක ලැබීම තරම් අනතුරක් මේ සසර ගමනේ තවත් නැහැ. ඒ නිසා ප්‍රවෘත්ති විපාක වශයෙන් සැප විපාක සුව විපාක දුක් අඩු කරගෙන සුවසේ යන්න සැලසුම් කරගන්නවා වගේ මේ හැම භවයකම සතිය සහ සම්පජාඤ්ඤය සිහිය නුවණ පවත්වා ගන්න මනස පුහුණු කරන්න ඊළඟට අර විදිහට කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන ඒව සැලසුම් කරගන්න. ඒවත් එතනට එකතු වුණොත් තමයි අර සුඛ විපාකේ යහපත් ඵලයක් ලැබෙන්නේ. නැත්නම් ඉතින් අර මහදන සිටු පුත්‍රයාට වුණා වගේ ඒවැම්ම විනාශ වෙන්නට පුළුවන්. ඒ නිසා කුසල විපාකය කියන එක හැම විටම යහපත පිණිස පවතින්නේ නැහැ. ඒක වරද්ද ගන්න එපා. කුසල විපාකය කියලා කියන්නේ සුවය සහනය සලස්සනවා. ඒක ඉෂ්ට විපාකයක්. දැන් ඉෂ්ට විපාකෙ ලැබෙනකොට අපිට සති සම්පජාඤ්ඤයෙන් නොතිබුණොත් අපි ඒවෙන් ගොඩාක් අනර්ථ කරගන්න පුළුවන්. එහෙම නොවෙන්නට අපිට ප්‍රාර්ථනා තියෙනවා. එහෙම නොවෙන්නට අපි මනස පුහුණු කරන්න. ඒ නිසා අපි ධර්මදේශනාවක් කරපේකකුත් ඇති සියස රූපවාහිනියේ නිවන් දකින්නතේ භව ගමන කලමනාකරණය කරගන්න. මේ කලමනාකරණය කරගන්න අපි කරුණු තුනක් එතනදී සිහිපත් කරලා තිනවා ඥාන සම්ප්‍රයුක්තව කුසල් කිරීම ඥාන සංප්‍රයුක්ත ප්‍රාර්ථනා ඇති කර ගැනීම සහ සිත පුහුණු කිරීම. ඉතින් ඒ නිසා අපි කුසලයේ සහදායකත්වය ලබන්න ඥාන සංප්‍රයුක්තව කුසල් කරන්නත් ඕන ප්‍රාර්ථනා ගොනු කරගන්නත් ඕන. හැබැයි ඒකෙන් විතරක් නිවන් දකින්න බෑ. සිත පුහුණු කිරීම කරන්න සති සම්පජඤ්ඤයත් එක්ක කරුණා මෛත්‍රිය ආදී ගුණාංගත් එක්ක. එතකොට ඔය දෙපැත්තම පවත්වාගෙන යන්න. කුසලය සහ ප්‍රාර්ථනාව එක පැත්තකින් අපට සහාය වෙනවා. අනිත් පැත්තෙන් අපේ මානසික පුහුණුව සහාය වෙනවා. ඉතින් ওই දෙපැත්ත පුහුණු කරගෙන යන ගමන තමයි මේ පාරමිතා හැටියට අපි භවෙන් භවෙ පුහුණු කරන්නේ.